Yeah, that's the, after 2011. ලස්ස අසම්මෝල ලස්ස ආදීනවාන පස්සිනෝ විරති ආයතින් පංච පාදාන කන්දා අපජයං ගච්ඡanti සද්ධා බුද්ධ සම්පන්න කිමත් අපි පසුගිය සම්පදේශනා තුන හරබා අපි අපගේ මේ භාවනා දෙකින් අනුකූල සුතමේ ඥාන හරහා උත්සාහ කරා තේරුම් ගන්නද මේ සලායතන හරය උපත්තියේදී ඇති වෙලා මරණයේදී දුර්යන එකක් කියලා මේ දන්න දැනුමට ඒ ඒ වෙලාවේ අවස්ථානුකූලව ඒ ඒ ආයතනය උපදින හැටි අපිට ඕන නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂණය කරනකොට මේ ආයතන වල අර වගේ උපත්යේදී අංග විකලත්වයෙන් තොරව ඉපදිලා අංග විකලව නොවි මේ යන කෙනෙකුට අතරමඟදී අංග වෙන්නේ නැත්නම් කන් නැහිදී නැත්නම් නාසයේ දිවකය මන යාර කියනවා සලආයතන උපත්යේදී කියලා මගදී නැතිනේ ඉතින් ඒ නිසා එයා දකින්නේ මේ ආයතන හය නිත්‍ය දේවල් වශයෙන් සුඛ දේවල් වශයෙන් සුභ දේවල් වශයෙන් ආත්ම දෙයක් වශයෙන්. යෝගාවචරයක් වශයෙන් විභාගනාවේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ඇති කරනකොට සංගෝචනාදී ධාමත්ම ශාස්ත්‍රීය ක්‍රමයකට ඉවත්නම් බුද්ධිවාදී ක්‍රමයකට පෙන්වලා දෙනවා මේ ආයතන මුල ඒ කියන ප්‍රභාවය ඒ කියන්නේ යමක් ඇති කිරීමේ ශක්තිය තිබුණට ආයතන එතන එතන පහළ වෙන්නේ දේකුත් තියෙනවා අන්න ඒක දැක ගන්න නම් ආයතන හරහා අපට ලැබෙන අරමුණු විශ්ේ සාරත් භාවයක් මුතකස විදිහට ගතිය ඉවත් එක ඇලි ගලි වාසය කරන ගතිය ඒවයි මුලා වෙන ගතියක් සහ ඒ රසාස්වාදී ගතිය වෙනුවට ওই පොඩ්ඩකට ඒ ලැබෙන අරමුණු વિશે වාක්‍යයක් ඇති කරගන්න නැතුව නැත්නම් ආතාවක් ඇති කරගන්න නැතුව ඒකට එළිය පැටලෙන්නේ නැතුව ඒකේ මුලහ වෙන්නේ නැතුව ඒකේ ආදීනව දක්නාසුදුව බලන බැලීමට අපි ඉන්දිය සංවරේ උපරිම දක්ෂකම් කියලා කියනවා. ඒක අපි විශේෂ ප්‍රයත්නයක් ගත්තේ නැත්නම් අපිට තේන රූපයෙන් කොහොමද ආවේ? සම්පූර්ණ කොහොමද ආවේ? සංගරත් පාද අවදානයි. ඒ නිසා ඒ සියල්ලම සම්පූර්ණ ජීවිතයක් කියලා කියන්නේ මනුෂ්‍යකම උපරිම රසාස්වාදී විදිහට කියන එක තමයි මනුස්සය හිතන්නේ. මම සර්වඥයන්ට අභියෝගයක් කරනවා. මේ මනුස්සයාගේ තියෙනවා තිරසනුගේ තියෙන කිසිම දන්නේ මානසිකාර්ය කියලා චෛතසිකය. අපිට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දෙන ධර්ම කියන මේ බාහිර ආයතන පහෙන් ඕන දෙයකට හිත එල්ල කරන්න යොමු කරන්න මුලිච්ච කරන්න පුළුවන් ගැතියි. ඒක තමයි මේ මානසිකාරය නිසා අපිට ඉතර තියෙනවා ගෲප් ෆොටෝ එක. අපිට ඒක එක්කෙනෙක් දිහා බලන්න පුළුවන්. සමස්ත දිහා බලන්න පුළුවන්. නමුත් අපිට අපේ නෑදෑයෙ ඉන්න තත් බලන්න පුළුවන්. මොකද අපිට අපි ළඟින් තියෙන නෑදෑයෙ තමයි ඉතින් අනික් කට්ටිය අපි යන්නේ නෙවෙයි. එයාට යොමු කරන්න පුළුවන් ගැටි වගේ දී ඇති චිත්තක්ෂණයක යෝගාවචරෙක්ට ඇඟ රූප පේනවා කන ශබ්ද ඇහෙනවා කඳ නහයට දැනෙනවා දිවට රස දැනෙනවා කායට පහස දැනෙනවා හිතට යම් යම් දේ හිතවිලි එනවා කියන දේ දැනගත්තට පස්සේ ඒක දිගට යන අංශය පිළිගොල්ලෝ එකයි ඊට පස්සේ මුද්‍ර ගන්න සඳහන් අපි එකක විතරක් එක ආයතන විතරක් හිත දාන්න පරිශන මට්ටමේ එකද ඒක මහා සිවරත් ස්වාමීන් වහන්සේට අත්තවරු බුද්ධ සාමණේ සමකු ගන්නන්නේ නිදර්ශනයක් වාගේ. ඒ කාලේ සර්වඥාහිරගේ කාලේ මහා සිව කියලා ස්වාමීන් වහන්සේ මම කියලා දිනේ සාන්ති සිවරින්දේ නම ඔගොල්ලෝ කල්ලි නැති මහා සිව කියලා ඒ ස්වාමීන් වහන්සේගේ දවස් වර්ග 18ක් තියෙනවා. හැම පන්තියකම පන්සිය පන්සිය ශිෂ්‍යයෝ ඉන්නවා. විශේෂ පාළියෙන් වත් සූත්‍රයේ පාර සූත්‍රයේ ඉගෙනනවා ධර්මයේ ඉගෙනනවා. ඉතින් ඉගෙනනවා මේ සාකච්ඡා තාමත් දක්ෂ නිසා ඉඳලා පරිපිටේ කියලා දවස් 10 10 10 18 දුර. ඉතින් දවසක මේ ස්වාමීන් වහන්සේගේ ගෝලේ මේ ඉගෙන ගන්න වර්ණනා කරලා ඒතකොට මගේ ගුරු මහන්සිය කොච්චර උසස් මානසික නිලයට මේක ඔක්කොම කරන්න කියලා ඒ තමන් ලබපු අතිවිශේෂ ඥාණයෙන් බලනකොට ගුරුහාමුදුරෝ මහසුහාමුදුරෝ සෝවාන් වෙලාවක් නැහැ. පස්සේ ගුරුනාථ ඇවිල්ලා ගුරුනාථ බලන්න ගිහිල්ලා අර ශිෂ්‍යයා කතා කරලා තියෙනවා සංස්කෘත පොල් කාරණාවක් කියලා කියනවා. මොකද කාරණාවේ අනුවිදින කිරිලා ඉඳලා වැඩක් නැහැ නිවන් දකින්න කියන්නේ. වෙලාවක් දෙන්නේ. යාමුදුන වෙලාවක් දෙන්න කියන්නේ නැහැ. තවසින් ගන්න දාන්න. ඒ නම් කියනවා ඒක ප්‍රශ්නේ නැහැ. උභාන්සේ උදේ නැගිටලා පරිණතක් වරකට ඉස්සෙල්ලා බෑනේ නම වාස්තවය හොදලා බලහන් ඉන්න වෙලාව ඒකේ පැරගේ කට්ටියක් එනවා. එන්න දාන්නේ ඇවිල්ලා දාන කරද්දට මට සම්පාසු කරන්න තියෙනවා. අහන අහන ප්‍රශ්න කියනවා දුකිනවා. මේ ශික්ෂයට ඉතිවදලා කොම්පටකට පණිජක් දෙන්නේ ශික්ෂයට කොහොමදකට විනාඩියකට කතා කරන්න විදිහක් නැහැ කියලා කියනවා. අවසරයි මට ඉතිනම් පාන්දරට නැරෙන්වත් වෙලාවක් නැති මේ මේ ශික්ෂය. අහනවා කරනවා මේ අක්ෂරය මගේ ගෝලය ඇවිල්ලා අර රණුවක් දීලා ගියේ දැන් මට මැරෙන්නවත් වෙලාවක් නැහැ ඇත්ත දෙකක් ඉන්නරු අර වන්ති 10ක විතරයි මැරෙන්නවත් ඒක එක දෙන්නේ නැහැ හරි වේගයක් ඇවිල්ලා හරිම සංවේගයක් ඇවිල්ලා බලුගොල්ලේ පාන්නදව කවුරු කාක්කියක් ඉස්සරලා පන්තිට කීකියක් ඉස්සර බලතරේ ගත්ත කාටද කියලා ඒලා තව 120ක් ගිහිලා තියෙනවා. මොකද දැනගත්තොත් අර ශිෂ්‍යෝ පිළිතර මාන දූත යෝගේ ඉඳලා දන්න කෙනෙක් හිටියොත් ඉරවන්නේ නැහැ. ඈත බලාපොරොත්තු කරගෙන ඉන්නවා. විතරක් බලනකොට කිෂ්ණමක් පහරනා කරන භාවනාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒක සත්‍යයක් කියලා කියන්නේ මේකෙන් ගිහිලා හැංගිලා භාවනා ආමුලාගේ දෙක පුළුවන්. අහගන්න දෙයක්. මේ ආමුලේ මේ කාර්යත්‍ය වෙන්නේ නැත්නම් මේ ආමුලාගේ අල්ලලා. මේක තමයි ආමුලගේ අපි ඉස්සර දාන බලනකොට අම්මෝ කාණක් කාලමනසේ. ඒක මම දැන් මම සමහරවල් දෙන්නේ වෙනම ලක් දෙන්න මතක්ද? තුන්වෙනි රාග මං හරිනවා. ඒක නම් කියන තුන්වෙනි රාගය. මේ සංකේ තුන්වෙනි රාගය. තුන්වෙනි බරුවා මේ මාචාගම උගත්නා කියන්නේ වෙනකට නෙවෙයි. හතරේ කියලා අත්හැරුණා නම් ඉතින් හාමුදුරුවෝ කියලා. ඉතින් හාමුදුරුවෝ අවුරුදු 7ක් වයස. ඉති සාමනේක තියෙනවා. මේ හාමුදුරුවෝ අන්තර්ගත මහා විශ්වකපලයට රැකගත්තා. ඉතින් ඒක ගොල් පල්ලෙන් ඉතින් මහන්සය. අනිත් බැරි යන්නේ යන්නේ හාමුදුරුවෝ බැරි මා. අද පාරිසව කොට ඉඳලා කලින් මට උදව් කරන්නේ. මට දීපේ නිවනේ කමකටම් දෙන්නේ. ඊට බලනකොට මම ඊයේ වගේ මම කියන්නේ කවදාවත් වැඩක් නැහැ ඒක මට අන්තිමේ වැඩක් නෙවෙයි ඉවසන්නේ අහක හොඳටම අහලා තියෙනවා මට කල්යාණ මිත්‍රගේ අනුකම්පාවක් ගන්නවා ඒ තරම් මයිලක තියෙන්නේ මහානකාරකම නිසා මට කොච්චර නිර්මාණය වෙනවද කියලා අඳලා කිව්වා එතන තියෙන මඩවලක් තියෙනවා ඔබ වහන්සේ මම සුදු පිළිගන්න ස්වාමීන් වහන්සේ මේ මඩවලට පරිදි කිව්වොත් මම බලනවා. අද ඒ තරම්ම නිහතමානීකමක් ඇවිල්ලා තියෙන්නේ. මේ මට කොහෙන්ද මේ ඉන්න. ඔන්න එනම් බලන්න. අර පොඩි හම්බුනේ හම්බුනෝ ගණක් පැත්තලු මම ඉත්තටම ෂෝක් වල කැලෙන්ඩර් දුන්නත් වෙන හැම වෙලෙම මට බලන්න පොඩි ළමයෙකුට ආම්බුනේ උඩට එන්නේ කියලා. දැන් මේ ආම්බුනෝ බොහොමත්ම අහිංසකයි. බොහොමත්ම ලොකු අනුග්‍රහයක් හත්තවු සමේ රහමතුරු ඕනදක් පිළිගන්න ලැස්ති. හොඳයි. මාන්නේ කලින් කරගත්තද? මම ප්‍රශ්න අහනවා. උත්තර දෙන්න. අයියෝ කවුරු කියන්නේ? දැක්කේ. කලින් යනකොට තල්වේ දකින්න. ඒක දුර දුර යනකොට තල්වේ ඉන්න උඹ අතට ඉන්නවා. ඒ උඹගේ ඉල්හයක් තියෙනවා. උඹ කනවා. ඒ තල්වේ ගැද්දා මේ කලබල යනක් මොකද කරන්නේ? මේ අල්ලගත්තම බහුල් බහුල් කියලා මේ ආහුතු කියලා කියනවා. පොඩි තරම් නාමයේ කල්යාම හිත කියලා කියලා හිතුරු හිතම වහන් දෝන හිතට මෙහෙර වෙන්නේ. ඒක කල්යාමකින් ගහුවක් නේ. ඔය ඇතුළට දුන්නාට පස්සේ කලබල එන්න කරලා. එතකොට මේ පහක් වහලා නිසා එන්නේ අර වැද්ද දුන්නා නෙවෙයි. ඒක නැත්නම් අතර තමයි එන්නේ වැද්ද මම ආපයක් කරගන්නවා අතර. ඔන්න ඕක තමයි කියන භාවනාවට වාඩි වෙච්ච හැම ඇගේ හැටි. ඒ ලායක් තියෙනවා. ඔය හිල් පහක් පහලා එක හිලකින් දුන්නාගේ. එහෙනම් තමයි කඩේ බාගන්න දෙවිවරු. සම්මිතට අත්දැකෙන්නේ නැති වෙන්නේ. නාසයෙන් කඩේ බලන්න එපා. දිවෙන් රස බලන්න එපා. හිතේ හිතන්න එපා. මේ කය කියන හිතට හිත තියාගෙන සීමා කියලා හෝ ආශ්‍රය ප්‍රසාර කියලා හෝ ඉන්නේ නැත්නම් දිගට මෙහෙ කරනවා. මෙහෙ කරනකොට කලබල කලබල වෙනවා. කලබල වෙනවා සම්මානීයට දැක්සෙ වෙන්නේ කියලා. මේ කුමාරය දෙන්නවා. මේ සලායතනවල ක්‍රියාකාරීත්වය හිල්හයම ඇරලා තියෙන්නේ අල්ලන්නවා. ඒ ධර්මයේ ශික්ෂාවක් කියලා ගන්න වෙනවා. ඒක සමාධි ශික්ෂා කියලා කියනවා. අපි ශික්ෂා මේ පහක් වහන ඒ කියන්නේ අපි උත්සාහ කරනවා රූප බලන්නේ ඒක පැත්තේ බහ ගන්නවා. සද්ධාවට මට ආනන්දනය කරන්නේ නැත්නම් මම නාවේ ඉන්නවා. ගන්ධ රස දෙකේ සාමාන්‍ය කාර්ය වෙනවලු. කලිම කරන්න යන බව මොනවාරි ඔබ වෙන දේ විතර බලන්න ඒකෙන් හිතනක හිත මතක් කරගන්න. ඒකන මේකට දුඟනවා කියන එක අදහස් කරන්නේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මේක මෙනෙහි කරනවා කියලා අපි හිතුවා. මෙනෙහි කරන්න කරන්න මේක පුදුමාකාර චරිතයකට. හරිද වෙන්නේ නැති පුංචි සබ්දයක් අවකාරවල. පුංචි ඇඟේ ඕගේයක් කරවල. හිතගෙන පුංචි හිතවිල්ල බව බුද්ධෝදය කරනවා කියන්නේ ඒ. ඉතින් ඒකට කේක් කරනවා දැන් ඉතින් තරුණ ආබල වෙලා ඉන්නේ. අන්නේ වෙලාවේදී නැතිලා යන්නේ නැතුව බුද්ධෝදයටම ආස්වාද ප්‍රසවාස වලට පිළිවෙලින් කියන බවට ඉගෙන පරියන් කියන ප්‍රථමකොට මොකද වෙන්නේ කියලා බලන්න. පුදුම කලබලයක් ඇති ගන්න ආයෙද ගාන්තලේ ඉඳලා පකාරකෝ කුළුණී හරකේ සම්මෙන්දගෙන දැනගත්තා වගේ පුදුමාකාර කල්පයක් ඇති වෙනවා. ඉතින් මේ නිසාම භාවනාවට බැලුම හිතන්නේ මේ භාවනා කරනකොට විඥානයේ මුතුම කලබිල්ලකට කලබින්න එයා කොටු වෙනවා. බාහිරට අර උඹේ ඇතුළේ කොටු වෙච්ච කලබින්න. ඉතින් මේක මේ වැඩ කරන බවට ලකුණක්. මේ ඇතුළේ කලබීම දුම් වදිනකොට ලකුණක්. ඉතින් මොකද මේ කියනවා ඉන්නේ ඉඳගත්තුම කෙලින්ම ආශ්‍රය ධ්‍යානය කියලා. ඉඳගත්තුම මොන කිව්වද කොහොමද ආවේ? ඉතින් මේක ඔක්කොම ඕක වෙලා උන් ඉති ගන්න නැතුව. බඩේ කියන වෙලාව වෙනස් වෙනවා. ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, විදේ රත්තුනා වගේ තත්තු කරන්නේ ඉස්සල්ලා කලබල වෙන්න කියලා. මෙන්න මේ බව දැනගෙන කටයුතු කරලා මේ යෝගාවචරය මේ සලායතන වල එක ආයතනයක් පරීක්ෂා කරනකොට ඒක කොච්චර විරුද්ධද කියන්නේ විඥානයේ කොච්චර ගහන්නද දානවද කියන එක. විඥානයේ කොච්චර ෂටද කියන එක. මායාවීද කියන එක. වංචනිකද කියන එක තේරුම් ගන්න නැත්නම් සුතුමේ යන්නේ නැතිවම මේක අහලා තියෙනවනේ මේකට තක්තු දෙලුවොත් මේ විඥාන පුදුමාකාර කරදර කරනවා. තක්තු කරන්නේ නැතුව යාට දිශෙන් යන දුන්නාම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ යන්නේ ආම්පස්සේ ඉන්ටර්ෆිකේ නැකවල දෝම බලා පහේ කතා කරන්න දෙයක්. මෙහෙම මැරෙන කොච්චර පුච්චද කියලා බුදුන් වහන්සේ මේ අපායේ නොදී මේ තරම්ම වැටෙනවා මොකද දවස පුරාම යා උපදීම කෙලෙදෙන තත්ත්වෙ හිත නිකරනවා. ඒ නිසා ඒක අරමුණකට හිත දානයි පහයකට හිත දානවා කියන්නේ කැලේ ඉන්න මේ ගොන් මියාගේ බැලගත්තා වගේ. උඹේ ඉන්න තරව ගන්න දුර වගේ. ඒක දන්නවා නම් හිත කය ඇතුලේ සතිය පිහිටලා අප්‍රමාදයේ විඳලා ඒ නිසායි මේ කරනකොට ආයෙත් මන්ත්‍රය මතනකොට අකුවක් කඩල දෙනවා වගේ අපේ යන මුතුන් විදිහට කඩල දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒ වැඩි යනවනම් මේ විදිහට භාවනා හදිනවනම් කියන කායත ජීවිත කියන අපේක්ෂාවක් ඇහැරලා දවසින් දවස දවසින් දවසින් තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නකොට තේරුම් ගන්න උත්සාහ කරනකොට මේ හිත පුළුවන් තරම් අපිට ගෙන ඇත්ත කියලා පාමු ඇත්ත කියලා පාමු ඇත්ත කියලා පාමු කියලා අනිත් මේ අපේ ඉවර වෙන්නේ ඉස්සෙල්ලා ඇත්ත කියන්නේ තියෙන ආදාන වහු උපමාවක් දුන්නා ඔයාලා කොමාත්‍ය මේ අපි ලංකාවේ කතාව අපි රෙඩ් ලයිට් එකක් නතර කරලා ග්‍රීන් ලයිට් එක වැටෙන්න කොටම පිච්චර නැත්තම් පිටිපස්සට ඕනේ ගහලා තත්පරයක්වත් යන්නේ නැහැ අන්නේතම් හේයෙන් ආගාරක තියෙන අත්‍යවශ්‍ය පාන්නේ කියලා. මේක තමයි චිත්තක්ෂණය දෙන්නදී හොඳට දකින්නේ. හෙඩ්ලයිට් එක එනකොට චිත්තක්ෂණය ඕන් එක වදින්න යන වෙලාව තමයි අපිට චිත්තක්ෂණය කියලා ගන්න. කාලේ තාම අල්පොත්. ආන්‍ය වගේ තමයි වහනා කරලා ඉවහාගෙන ඉන්නකොට මේ අහිත කියන ආකාර එක ආයතනයක්. තව එකට කඩා ගන්න කියන ආයතනයක්. මේ සාමාන්‍ය කුල කෝණිය කියන පිළිදා ගියේ කියලා තේරෙනවා. පුංචි දේ තේරෙන්නේ කඳු වේවුඩන් කියනවා වගේ. කෝලිය. ඒ පුංචි කසල සදාත් බව මුතුමෙන් බලනවා ඒකට ඇරෙනවා ගන්නත්. ගන්න රස පහසට ගන්නවා. ඉතින් මේකෙදි ඒව පිළිබඳව සහවින්දනයක් කරන්නේ නැතුව ඒ වගේ පැටලෙන්නේ නැතුව කතන්දර ගොතන්නේ නැතුව ආදීනව ධර්මාංශය. මේ කරන්න හදන්නේ අර ඉන්නේ එල්ල කඩන්න හදන්නේ. ඒ වගේම ඒක බුදුන්සේ පාවිච්චි කරන අසම්මෝල ලක්ෂණේ එක ඉලක යන කෙනා අර නන්දස්ථාන වෙන්නේ නැතුව මේක දෙන්නවා කියන එකේ ශික්ෂාව ඒ තමයි යන පතේ නාලිකාව යන වැඩ එහාට යන පණිවිඩ හදන වෙලාවක කීකියක් මතක නැහැ නමුත් අතිරේක වෙන අරමුණ විශ්ේ අසහරන්තස්ස අසංයුක්තස්ස ආදීනකස්සිනු අසමූලස්ස කියන මේ කතාව යෝගාවචරයේ පෞරුෂත්වයෙන් හදන්න ඒ ඉන්නේ දේවල් චෝදනා කරගෙන පුළුවන් චෝදනා කරේ විදිය කියන්නේ මොකද්ද සතියක් නැති වෙනවා ඒ වෙනකොට නාර බාහිර අරමුණ නිසා අපි තාමත් දුර්වල ඒ තානත්ම පොඩ ගන්න නැති සැලකෙන්නේ ඉන්නෝ අරපත් වෙනකොට පෞරුෂත්වයක් නැහැ. කවදා හෝ දෙනාගේ හතරෙනි ධර්ම දේශනාවලත් පාඨයේ කියවෙනවා. කවදා හෝ තත්ත්ව අසාරල්පත් අසමිත්තත් අසම්මෝලත් ආදී ලාවන් පස්සිනු. සක්මන් කරනකොට මේ බාහිරේ තියෙන රූප ගත ගන්ධරස විශේෂයි. විශේෂ සාහරයක් හොයන්න යන්න එපා. ඒ අනුරක්ෂක ගන්න යන්න එපා. යම් දනම් ගියන් දුකන් යන්න එපා. ඒකට ගියොත් නෝකන් අරකට ආශක් උපදින බව දැනගත්තොත් ඉඳගෙන ඉන්නකොට මේ ඉඳ නැගිටින්න හදන උඹ ගහන කලවසාගාර නැගිට යන්න හිතෙන මේ ඔක්කොම දැනකොට මේ ඔක්කොම විඥානයේ විසින් අර නික්ලේශී චිත්ත වේදිය විඥාන ස්රෝතය පහදව ගන්න කෙලෙස් වගන්න නන්නත්තර වෙන්න අපිට බලන්න ඉන්නේ කාට ඇහෙන රහට අයිනවා වගේ අර කුංචු කුංචු දේවල් පේන්න පටන් ගන්නවා. ඒක මේ මත්තෝ පරිණාම කියන්නේ යෝගාපිතේකට. මේ වගේ වැඩමුළු කීයක් කරනවා අපි හිතම කොයි වෙලාවක හරි මට දැන් ට්‍රැක් එක ආවම සතිය ආවම සතිය දෙමුෙච්ච ආයතනේ ආවම ඒ ආයතනේ පවත්නකොට නම් අසහරම් තත්ත්වෙ වෙනවා. පිටින් එන දේවල් වලට එළිය සාරේ ඕකම කරන්නේ සතිය වගේ නයි. ඒක අහිංසකව. සාදර. නිර්ව්‍යාජව. මේ ශක්තිය පවත්න්න ඕන පොඩ්ඩක් කියලා. ඒකට අසංයුක්ත සම්මිලත් එක්ක ගැටේ ඇලෙන්න වැඩි යන්නේ. එහෙම නැත්නම් අසම්මූලස පටලැවෙන්න එපා. ආදීනවන් වතුනේ කරන්න හදන්නේ ඒක කරන්න හදනවා කියන මෙන්න මේ කටයුතු මේ කාරණා හතර. ඒකට යෝගාවචරය වෙනස් හරි මම ගන්න උදේ වෙන්නේ. ඒ නිසා සත්‍යයේ කියන කුච්ච පෙන්නනවා. විෂයාවිමුඛ භව වච්චපට්ඨාන. හයක් දොරවල් තියෙද්දී මම දැන් අභිමුඛ කරගෙන තියෙන කය කය. දැන් තමයි අභිමුඛ කරගෙන තියෙන්නේ මෙන්න මේ දේ. අපි දුක බඳලාන එහෙම දාන්න. එතකොට යාට සම්මෝහන භාවය ඉඳගෙන ඉනකොට නම් අපි දන්නවා මම දැන් ඉඳගෙන ඉනවා ඉඳගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි අවදිමින් නෙවෙයි මේ කාර්යය කියන අන්නේ පිළිබඳව නිරහුල් භාවය අනමෝල භාවය අපි කියනකොට මේ වැටෙන කාරණා විදිහට ප්‍රතිපත්තාන විදිහට ඔබේ කතා කරලා නිසා හයක් දොරවල් පිළිබඳව මම මේ දොරේ කියලා ඒ දොර සත්‍යයේ සත්‍ය ප්‍රතිලක්ෂේ කය වුණාට සක්මන් වෙලා දැන් මම ඉන්නේ රූප බලමින් කියලා දැනගත්තට ප්‍රශ්නයක් නෑ. ඒක දැනගන්න බලාපොරොත්තු වෙනවා. පයේ හිත කියලා. දැන් පේන්නේ රූප. මම ඒක හුදුවට දන්නවා. ඉදී හිතුව. ඒක තමයි කන් සබ්බහ. මේකෙන් මම මුලා වෙලා ඒක සම්පූර්ණ කරගන්න. ඒකේ නන්නත්තර එකක් නෙමෙයි. ඉන්දියේ කාර්යය. ඊදෙනෙන් නම් තියෙන්නේ. පොරොන්දුනේ නම් විචාර කරගන්න අය තමයි. ඉන්නේ සද්ද කියලා දැනගත්තාම ඒක කිසිම පාඩුවක් නෑ සද්දේ. ආ මේ විදිහට යම් කෙනෙක් ගත කරනවා නම් ඒ දකින්න දකින්නේ රස නොවිඳීමේ ගුණය. එහෙම නැත්නම් මේක පරල වෙන්නේ නැති ගුණය. එහෙම නැත්නම් ඒ සම්මෝහ වෙන්නේ නැතුව සම්මූල වෙන ගතිය තමයි ආදීනව අභියමනය කරන්නේ කියන්නේ කතා කරන්නේ කියන වචන දෙකක් පාවිච්චි කරනවා. නාදිවදති නාදිනන්දති නාද්‍යෝස තිට්ඨති කියලා කියනවා. අපි යන පාඩේ හරස් කරන දේවල් එනවා. අපි ඒකට බැහැගන්න යන්නේ නැහැ. දේවල්ින්නේ නාදිනන්දති ඒක හොඳ දෙයක් නම් ඒක අභියමනය කරන්නේ. නාද්‍යෝස තිට්ඨති නාදිවදති නාදක් කියන්නවත් යන්නේ නැහැ. මොකද කියන්නේ කිය තමයි. අර කතන්දරයේ තියෙන පාරම්පරික පරිණාමික. ඉතින් මෙතෙන් මේ යෝගාවසරේ වැඩ මුලකදී අල්ලගන්න පුළුවන් මේ කතාව. සක්මන් කරනකොට රූප නැති එක නෙවෙයි මේකදී. ශබ්ද නැති එක නෙවෙයි. ඉන්දිය අනිත්‍ය හොර දැනීම නැති එක නෙවෙයි. ඒකට පිළිකම් දෙන්න එපා. දැකගන්න එපා. ලබින්න එපා. අභිරමණය කරන්න හෝ යටෙන් යන්න එපා. කාටවත් කියන්නවත් යන්න එපා. කියන්නේ හිතන හැම වෙලාවෙම අර නැවත අරමුණට ගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ද්වේෂය හෝ පශ්චාත්තාපේ නිසා මේවා මේ වගේ මේ හිතක වැඩ කරන ලක්ෂ්‍ය තේන්නේ මේ සර්වඥ වේදනාව ඇර ලෝකේ මොනම පොතකවත් මොනම ධර්මයකවත් මොනම ඥානකවත් මේ විග්‍රහයක් නැහැ. දැන් මේ මේ නාලු වෛද්‍ය විද්‍යාවේ පොඩ පොඩ පොඩ පොඩ කීයක් ඇවිත්න්නේ සර්වඥාසී මේ කියන විග්‍රහය දකින්න මේ හයෙන් එකට හිත ගිය ගමන් අනිත් පහ වැහෙනවා ඒ තමයි එකට හොඳට විතපස්ස ගන්නවා ඒ කියනවා අත්ලාපන ලක්ෂණ කියලා පතිය කියනවා කොලාපණින්නේ නැහැ ඒක අපි මේ මේකට කියලා බලනවා හරියට බුදු පතකට දෙල්ලකින් ළමදෙනවා ඒක නැත්තම් කම්බික් කාලයකට ගැටුම් කියන්නේ නැහැ කාලාව යනවා කියනවා ගන්නකොට අලි ඉන්නවනේ. ඒ නැතුව අලි ළඟ කරන පොඩි පඩයක අතරින්නේ. අපිට මේක සොක්ක දැක්කා. අරමුණට දැක්කා. ඒකේ ඔබ අවතරට කියන අර්ථ වේදනාව කියනවා අලි වෙනවා. ඒ කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒ වගේම තමයි අපිට ඔය ගමනක් යනකොට ලක්මන් කරනකොට තේන දෙයක් තියා හිතන්න පටන් අරගත්තොත් එතන ඒක අභිරමණය කරොත් ඒක සියදී ගත කරොත් ඒකේ ආදීනව හෝ කල්පනා කරලා පශ්චාත්තාපයෙන් කියොත් අපි අවස්ථාව නැති වෙනකට අනුමුත ගන්න. ඒක නිසා මුලදී සාරජ්‍ය අවස්ථාවේදී එක වෙලාවට එක ద్వාරයක් එක නාමිත වෙලා ගන්න. නමුත් අභිධර්මයේ නොකරන වෙලාවක් වෙනවා නම් යෝගාකරම මේ අනුරාධි වේලා ඇවිල්ලා රූප පේනවා. ශරීරයත් මොකක් අහනවා බලනවා. අනිවාර්ය මට එන්නේ විදිහට දකින්න දේවල් දිහා අභිධර්මයේ නොකරන එහෙම නැත්නම් අජෝතනයේ නොකරන අභිනන්දනයේ නොකරන කතා නොකරන තැනට ආවොත් 아무තු නිකන් අර ඉස්සර විරුද්ධෝගේ කියනවා Taman ඉන්නේ වැරදි තැන බවයි ඒ විනෝඩ ඕනනම් Tamanගේ අරමුණට යන්න පුළුවන් බව නැත්නම් මම පිටපොට පැනලා ඉන්න බවක් තේරුම් ගන්න පුළුවන් ඒකේ අසාරන්තස්ස කියන ගණනාවල තමයි තියෙන්නේ. තියෙන තියෙන හැම එකක්ම මම හිත වඩන්න කියන්නේ. ඒකෙත් තිබුණා කමන්නේ. මම මේක අභිරමණය කරේ නැත්තම් නැත්තම් සිත්ති විතරක් නැත්තම් ඉති සුතවත් නැත්තම් ඔකේ උතමත් නැත්තම් දැක්ක දේ දැක්ක දේ නතර කරනවා නම් අරුදේ අරුදේ නතර කරනවා නම් විදුදේ විදුදේ නතර කරනවා නම් ඒක ඉන්න ගමන් අපිට පුළුවන් දැනගන්න මම ඉන්නේ මොකද රජ්‍යත් භූමිය නෙවෙයි කටලවත් තැනක ඒ නිසා යාට ඒ ඉඳගෙනවා ඒ අරමුණ තියෙද්දිම රූප බලමින් අභිරමණය කරන්නේ නැත්නම් නැවත අරමුණට යන දේ අවස්ථාව වෙයි ශබ්ද අහන්නේ ඒක වෛර කරන්නේ නැත්නම් දේශ කරන්නේ නැත්නම් කතන්දර කොටන්නේ නැත්නම් ආයතන කොටනවා අනිකුත් කන්දර අහක තියෙන තැන තිබුණාට දැනගත්තට ප්‍රශ්නයක් නෑ අභිරමණය කෙරෙන්නේ නැත්නම් ආපහු අරමුණ දැන්න පුළුවන් කතියක් වෙනවා. ඒක යෝගාවචරයේ අරමුණ බොහෝ වෙලා සිටීමේ හැකියාව පහළ වෙනවා. ඒ හැකියාව පහළ වෙන්නේ පහළ වෙන්නේ යෝගාවචරය දැනගන්න ඕනේ. ඒ අරමුණේ විස්තර අස්තර විස්තර යන්ජනා යන්න පුළුවන් තරම් කරන්න. තමන්ගේ මූල කර්මස්ථානයේ යන්ජනා යන්ජනා අස්තර විස්තර බලන්න බලන්න අපේ අරමුණ දුස් විමසිතේ. ආ මේ විදිහට යනකොට ඒ යෝගාවචරය තේරෙනවා මම දේවල් දිහා දැක්කට බලන්නේ පොට්ටේක් වගේ බලන්නේ නැද නොදැක්ක කෙනෙක් වගේ මට ඒක කරාට උල් කරලා අර පහන්දකෝ මේ පහන්දකෝ කියලා ළඟම එන්න කටුචු ගන්නවා ආවකට ඉන්න පිළිවෙල ඒක ඉතින් බෞද්ධ කරනවා ඒක නිය ගන්නවා එන්නේ යෝධ මොනවාවත් ඇන්නේ නැහැ එතන මනස ලබන කරන්නේ කියන්නේ වෙන්නේ මට කතා කරලා නිසා කර්ම සමාජාවලට අපි නගිනවා මට මට විකර්ම නිද්දයි අස්බදලා ගහදෙන කෙනෙකුලා ඉන්නවා කියලා. සාදරේ කිව්වලා සාහිත්‍ය කනවල ඉන්නේ ඥානවල මොකද වෙලා තියෙන්නේ? කියන්න ඕනේ ලක්ෂණ කතාව දෙවලන්නේ. ආවනේ ගෙදර ඇටි කරන්නේ ඉතිල දැන් අන්තර ගන්නෙත් නෑ බුදු පූජා දෙන්නෙත් නෑ මල් පූජා කරන්නෙත් නෑ. ඔක්කොම බලනවා දරුවෝ මන පූජා කරත් බයිනවලු විපස්සනා කරනවා. උතර දෙක කියන්නේ මොකක්ද? 100ට 100ක් බලන්න හදනවා. මහතන් වාසිය තමයි වගේ හිතේ බෞද්ධ යෝගාදර සම්බන්ධව. ඉතින් අත්මලලාද නඩත්තන් සම්බන්ධව. වාසිය ගන්න සම්බන්ධව ඉස්සරහට මම කරලා හයියෙන් සිවන්නේ කියලා. ඒක මම රහමකොට කියන්නේ කියලා ඉතින් ඉතින්වනේ ඕකේ. ඒකකොට කියන්නේ අත්මලලාද කියලා නියුඩ පොයලා නෙමෙයි. කැප්ප දෙන එක නිසා ඉතින් හොඳට ආවා. ඒ දේ කරන්න පිස්සු වෙන ගන්න තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ. අපි ඉතින් අපි ගන්නවා මේ කියන කතා කරනකොට කතා කියන්නේ ඔක්කොම ඇතුළත අපි නොදන්නා කෙනෙක් වගේ නම අඳුරන්නේ නැති කෙනෙක් වගේ ජීවත් වෙනවා. ජීවත් වෙනකොට මේ ඉන්න බලවල විතර බලනවා. දැක්කට යමක් නොදක්කා. රුවට යමක් නැහැ වුණා. දැනුණා යමක් නොදන්නා එකත් එක්ක කරනවා නම් ඒකට දැනෙන්නේ නැති එක කරන්න ඉවර කරන්න බැරි නම් මොත්තකම මොළකම කටතියකම තියෙන යෝගාන්තය ඇති. මේක මානසික ලක්ෂ්‍ය කවුරු අත්දැකීම් සම්බන්ධ කරලා. ඒක තමයි තියෙන අයිතියක්. මේ අහන්න ඕන දුනක් නම් ඕනවට අහන්නේ නැහැ. මෙන්න මේකට කියන්නේ. ජීවිතයේ ගහලා තියෙන වැඩිද නැහැ. ස්වර්ගයට වගේ දෙන්න තියෙනවා. ඉතින් බලලා කියනවා කියනවා. සම්බන්ධ වෙන්නේ වෙන මොකක්වත්ම වෙන්නේ මේ සයිකියාට්‍රික් කෙනෙකුට වෙන පිළිතුරයි කවුන්සලින් කරන කෙනෙකුට විතරයි ඒ නිසා අපි මරණාගේ සිටිය ඇඟිලියක් මේකම ගොඩක් මාතෘකාවක් ඒ වගේ මාතෘකාවක් ගස්වාදී හැලෙකක් තියෙන චෝදනා කරනවා කලින් මේක කොටිනක නූ නූ නූ නේද ආකියන් දෙන්නේ නැහැ කියන්නේ නේද කරන්නේ නේද? අපි ලොකු සංසදාවට එනවා. බුද්ධ බඳගෙන ඉන්නේ. ඒක නැත්නම් හොඳා. ඉතින් ආතිය හොඳා. තුමේදර හොඳයි නේද? ඒක තේරුම් ගන්න ඕනේ නාමයෙන් අහන්න මොනම දෙයක් නැහැ. ඇහුවොත් කද්දාවත් නෑ. ඒකට කියන්නේ අහන්න ගියාම ඔක්කොම ඔලකට වෙන ස්පෝනියලා. ඒ වුණත් මේ දෝෂේ එදා තමන් සාරජ්‍ය වෙනවා. අත විදින්නේ. එදා සාරජ්‍ය කෙනෙක් උත්සාහ කරනකොට තොරතුරු වෙන්නේ කියලා සත්‍යයි. නමුත් ඒ තොරතුරු දිහා දැක්කට නොදැක්ක වගේ කටයුතු කරන්නේ නියෝ බුදුදහමේ දෙන නැත්නම් උසස්සේ මතක් කරන එහෙම නැත්නම් අහසට කරන දේ ඒක අදාහ කරගන්නවා. ඊට අදාහක මේ විදිහට මේ ආදීනවන් පස්සේ විහෙරති ආයතන පංචපාදාන අඛණ්ඩ අපච්ඡන්දති. උපාදාන ඛණ්ඩය ඇතිවීම එතනින් නැතිවෙලා. නැවත පංච උපාදාන ඛණ්ඩය ඇතිවීම ඒ කියන්නේ ආයත සංවරේ ආයතින් උපදින කියලා අදහස් කරන අර ඉපදීම කියලා. මේ ඉපදීම පංචස්කන්ධ ඉපදීම මගට ඇවිල්ලා ගස්සයි. මගට ඇවිල්ලා ලොඳ වෙලා. දුක වෙලා. ඒකට යෝගාංගය තේරෙනවා. මහත් කෙනෙක් දෙන්නේ කටුට තරහ වෙනවා. තරහ වුණාට එයා විසිරීගේ ආසන්න දෙයක් නෑ. එයා යෝජනා කරාට යෝජනා ඉති වෙලා. අර මනුස්සයාට සේවය වෙලා. ඒ මනුස්සයා කිව්වා කියලා ඉතාලම ඉන්නවා. මේක තිබුණ ලොකු ප්‍රචාරයක් කියලා බලනවා මොන දාන තියෙන වෙලා. හොඳයි. ඒක ඉගෙන කල්‍යාණ ජීවිත මෙන්න මේ වෙලාවේදී තමයි යෝග ජීවිතේ ලක්ෂණම කැලේ. මේ එන දේවල් වලට ප්‍රතිඋත්තර දෙන්නේ මේ කියෝ ප්‍රචාර ගන්න කරනවා. හරි ඒක ගෑණි මිනිහෙක් තමයි අර හම්බුනවා. නමුත් තමයි ඒ පෞද්ගලික ආරක්ෂක ක්‍රමයක් පාවිච්චි කරනවා ජීවිත හැදෙනවා ළමයි හම්බුන්නේ නැහැ. ඒකද උපක්‍රම කරන්නේ. සංයෝජන වෙන්නේ නැති වෙන්නේ උපක්‍රම කරන එක තමයි බුදුරජාණන් කියන්නේ නාදිනාංගති නාචෝ සිත්ති නා අභිවාදි. කියන දේවල් අහගෙන ඉඳ නෑ වුණා වගේ. අභිනන්දනය කරන්නත් එපා. ඒක රින්ගන්නත් එපා. ඒකට විවදින්නත් මොකක් කියන්නේ නැත්තේ. මේක තමයි ජීවිතයේ තියෙන මේක බුද්ධ උත්පාද කාලේ තුන විතරක් කරපැයි මම තමයි අපි කාටවත් දෙන්නේ. හැබැයි කොයි බුදු ආකාරයෙන් වුණත් අපි ළඟ තියෙන කාර්ය පාදේ කවදා හෝ තමයි ගතිය මිදිකයි කියලා කියනවා නම් කවදා හෝ තමයි තේනවා එක්ට්‍රැක්ට් එකක් දිගේට එක නාලිකාවක් දිගේට පාස් කරන්න පුළුවන් කියලා. ඒ උපයා ගන්නා ලද මේ ජවජය අතට මගදී කඩාගෙන නැතුව යන්න කිසිම කෙනෙකුට කවමදාකවත් බාධා නැතුව යන්න. බාධා එනවාමයි ඒ එන බාධා වල එකකටවත් පහනේ. තමන් යෝජනා ඉස්තිර කරේ නැත්තම්. අනේ යෝජනා ඉස්තිර කරන ක්‍රමයක තමයි මෙතන කියන්නේ. නාට්‍යෝද සිත්ති නාමිවදෙති න නාට්‍යෝද සිත්ති න අභි අභිවදෙති අභි අභිවදෙති. ඉතින් දෙපා අභිරමණය කරන්න දෙපා කියන කාටවත් ඒකගෙන කියන්න යනවා කියන්න යනකොට නම් උන්පයි. ඉතින් මේ විදිහට කාලයක් ගත කරනකොට අපි අර පරණගෙන ආවෝ කෙලස්තිය වේ නිසා තාම අලුත් අපිට සංඥාව වෙනවා ඉන්නේක පැහැට බලනවා කංග බලනවා නාසය බලනවා දිවට බලනවා ඒ ඒ වෙනාවේ අපි කරන්නේ බුක් කීපින් එකක් තියාගන්න. සතුටක් කියලා නම් මේ ඇහිද කනේද නාසයේද දිවේද කයේද මනසේ ඊට මකුළු උලන් කමර තැනට මකුළු දෙකක් බැඳලා ඌ ඉන්නව කොතනින් ආවත් අංගල බඳවන්නේ දැන් දෙන්න තැන අන්නේ වගේ තමයි හිත නැගට වෙලා ඉන්නවා කොයි එකට බලද කියන්නේ අන්නේ පැනිල්ල කවම කවදාකවත් මගේ සුභ සිද්ධිය සඳහා කියන්නේ මම කරන දේ පොත් මේක කල්ලා කියන නිශ්චයලා තියෙනවා බුදුරටයි වන්නේ මකුළුවා අන්නේ වගේ වැඩි දෙයක් කියලා ගන්න අන්නේක දැනගෙන ලෝකයට දොස් කියන්න එපා. ඒ ලෝකයට ගැන ගමන් හදාගලා ගන්න එක නම් Taman දැනගන්න ඕනේ. තමා උපයා ගන්නවද සතිය අරසා කරන්න බැරි නම් ඒ සතිය ප ဋ ාණ කියන ප්‍රතිස්ථාපිත කිරීම කියලා කියනවා. සතිය කොච්චර හැදුවා මේ විද්‍යාන හරහා මේ දේවල් වලින් උපාදාන ස්කන්ධය ඇති නොකර ගන්න එක චිත්තක්ෂණයක් දක්වන මේ විශාල ජාතකයක්. ඒක රූපයක් වෙනවා අනුභව කරන බව දන්නා ආස්වාදයක් කරනවා මට සතිය තියෙනවා ඔබ ඉන්නේ ආරසයෙන් තනක නෙවෙයි. ඔක අමාර්ගල බලයන් ආරසා ගන්න. ඒකට යාට අනාරක්ෂිත බවක් තියෙනවා ආරක්ෂා කරනක් තියෙනවා. අන්න ඒක තමයි ධර්ම ආරක්ෂාව කියලා කියන්නේ ආධාරණම තමයි. තමනක් කියනවා. ඒක දකින්න බොහොම ආනන්දයි. සම්මිතිම තුච්ච එපාම කරෝ රූපයක්. ඒකට තමයි තේරෙනවා දැන් ඔන්න හිත දුවලා තියෙන ඒක තමයි ඉන්න ඉරියව්වට හිත දාගන්න පුළුවන් නම් ඉන්න ඉරියව්වට හිත දාන හිත බුදුන් වගේ ධර්මයේ වාගේ සංගරක්ෂේ වාගේ සීලවා કોઈ තැනක හිත නන්නත් අහුණා නන්නත් අර වෙන්නව දෙනවා නන්නත් අර වෙනවා වෙන වෙලාවක මල් පන්නේ වෙනකොට මට තේරෙනවා නම් ඔන්න දැන් ඕකටත් ගත භූමිය දැන්නා එතකොට ආණ්ඩ කියන්න ඕන හිතට ඔන්න ගොඩේ යන්න ඕනේ එයාට කවදාවත් දැන්වත් කරලා තියෙන්නේ අදිත්‍යයක් වෙනකොට මෙන්න විස්තරේ තියෙනවා ඉන්නක් හදගත්තොත් අම්මා දෙන්න යන්නේ කියලා බෝධයක් දාලා දෙනවා එතකොට ඉන්නක් ආවම ඔක්කොම එතන ගියාට පස්සේ ගන්න කියලා බලනවා නැත්තර ඉන්නවා කියලා නැත්තම් ඉන්නේ එකෙක් නැත්තම් එකතැනකට එකතු වෙන්නේ නැත්තම් අන්න ඒ වගේ හදිස්සියකට එකතු වෙන තැන ධර්ම කෙනාට යෝගාවචරය. ඊළඟට කලබල හිතකට සාන්ති ස්ථානයක් තියෙනවා. ශිව භූමියක් තියෙනවා. නිර්මල නික්ලේශී තනක් තියෙනවා. ඉතින් බුදුදහම කියනවා අශෝකං කියලා දැන් කියනවා ඒ සම්මංගල මුත්තම මේ ශෝක නොකර දැන දන්නවා නම් කවුරුහරි. සජස්නෙත්තර දන්නවා නම් කවුරුහරි. සීමේ දන්නවා නම් මුත්තම කියලා. කලබල වෙන එක ස්වභාවයි. කලබල වෙන එක එකතු වෙන තැන දන්නවා නම් ඒක කියනවා භෝෂකත්වයක් අරමුණු කියලා. ඒ නිසා ඉන්නේ අහත අරමුණු තැනක් තියෙනවා දැන් අර කල්ලාගේ අහලා ඉන්න හතර දෙනෙක් කෙනෙකුට ඉස්සරහට නැති වෙලා දෙකේ වෙන්නේ නැහැ. ඉතින් යක්තු වෙනවට වැඩක් තියෙනවා. ඒ නිසා ඔරියන්ටේෂන් දෙනකොට කියනවා මේ ගන්න ඉඩ තියෙනවා. ඉතින්ම සම්ම කල්ලාහකට කරන බෝඩයක් ආයෙත් තමයි ඇසෙම්බලි ප්ලේස් එක. ඉතින් බහුලෝ කීවි කියනකට ඇසෙම්බලි ප්ලේස් එක කියනවා. නම් ලක්කාරයි සමාසපතේ දෙවිවදා. සමාන දෙතු දෙවිවදා. සමාන විමන් දෙවිවදා වෙනකොටම අල්ලාහ කුරුසෙන් ගන්න කටියක් තියෙනවා බෞද්ධ විද්‍යාව. ඉතින් ඒකෙන් යනවා. විදිහේ තමයි සිල් තීන්දුව කරගත්තේ ලකුණු දන්නේ නැත්නම් ඒකට පෙරකොටු දාලා හරිනවා ඒකට වෙන ටෝටික් දාලා කියලා දෙන්න හරියන්නේ නැහැ හදිස්සියට තීන්දුව ගන්නවා ඒ තමයි ගෝචර අධ්‍යාත්ම භූමියට එන්න පුළුවන් නම් යා කරන්නේ අලුතෙන් ආයතන හැදෙමින් අලුතෙන් පටිපාදානස්කන්ධ හැදෙමින් නූපන් හස්කල් රාශියක් උපදෙස් දෙන අවස්ථාව දැනගෙන සංසාරේ බල දැනගෙන සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන එකොටින් දෙමිනියට ගෙනල්ලා තමයි අර අනුමුද ගොස්ලාද කිවිවට පාගෙන ඉරියව්වට හිත දාන්න පුළුවන් නම් ඒ කරන ඒ ඒ මෙහෙවීම භාවනාව එන්නත් සම්මේ විදද බලා නැවතෙන ගමන නන්නතර විදිහට නැවත විතර බලන්න ගමන ගැන ලියන රචනය විතර මුළු ලෝකම රසම රචනයක් පොළොස්සක්. කාටද ඉන්නේ මේක ගැන ලියන්න පුළුවන් නම් මම ඒක සාධක වෙලා මම දැනගත්තා. දැනගත්තා පස්සේ මම විශ්නාත අරමුණට ආව මම කොහොමද දැන අරමුණට ආව මෙන්න මේ ලකුණු නිසා කියලා. මෙන්න මේ පිට ගිය තැන නැවත අරමුණට මිනීම පිළිබඳව බුදු දේශනාවේ පිටිකේ සඳහන් වෙනවා. පියවර හතරකින් විතර තමයි යම් වෙලාවක තමයි ඉන්දෝර කරලා සම්මන නම් මේ පරි. එහෙම ඉන්න වෙලාවක ඔන්න රූප බලනවා. එතකොට මෙයාට පුළුවන් නම් මතක කරනවා මේ රූප බැලුවට නැත්නම් මේ රූප වෙනුනට මම බලන්නේ. මම ඉලෙක් වගේ වැඩ කරනවා. එතකොට මෙයාට සතිය පිළිතනවා සරති කියන වචනේ. මම ඉන්නේ අන්තිපස්සේ. මම ඉන්නේ ආර්ථ භූමියේ මම ඉන්නේ අද්දත්ත ගෝචර අරමුණු නෙවෙයි කියලා දැනගෙන මේ මතක් කියන කෙනාගේ භාවනා ජීවිතයේ ලැබෙපු එකම සාරකීය අන්නත්තරවිතා අන්නත්තරවිත බලයන් ජීවිත සදාචාරයේ කල සදාචාරවාදී කවදාවත් සම්පූර්ණ එයා කියන ක්‍රමයක් තියෙනවා කියලා අන්නත්තර නෙවෙයි අන්නත්තර නොවේ ක්‍රමයක් නෑ නන්නත්තරවිත කියලා නන්නත්තරවිත බව දන්නේ නැහැ හරියටම අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්නකොට ගන්නවට වඩාම දයි. ඒක ආහාර ප්‍රශ්න කරනම තීරණ කර දෙන්න ඕනේ. අරමුණේ නික්‍රේෂීව ඉන්න වෙලාවදී අරමුණේ නික්‍රේෂීව ඉඳ ගන්න දැනගන්නවට වැඩි විශාල සෙල්ලක්කාර ශක්තියක් තියෙනවා. වැඩි කරගතියක් තියෙනවා. අරමුණේ පිටිගිය වෙලාවේ නන්නස්තාවය කියලා නන්නස්තාවය කියලා ඉතින් ඒක අගේ කරන්න බැරි නිසා අපි මේ අපේ භාවනා සමන් විසින් දෙවිලා. අර භාවනා ජීවනයේ සම්මානවා ගන්න එක තමයි කියනවා කියලා කියන්නේ. ඒ භාවනා විතරයි මොකද්ද අයිඩියොලොජි එකක් නැත්නම් මනෝවිකාරය භාවනා විදි වෙන්නේ පිටියක් නැති එක නෙවෙයි. ඒක ලස්සන මාර්ග පුත්‍ර සූත්‍ර සූත්‍රයේ මාර්ග පුත්‍ර බුදුදහම මතක් කරනවා. පිට ගියාට පිට ගියපුවා දන්නවනම් ආයෙ කෙලෙස් උපදිනවා. අන්න ඒ ක්‍රමය දන්නවා නම් කෙලෙස් අහෝසි කිරීමේ ක්‍රමය දන්නවා. කෙලෙස් වලට අද්දරට ගිහිල්ලා පටලවා ගන්න නැතුව හැම කන් නැතුව උගුල කරත ගන්න නැතුව අපු වෙනකොට එන සතුට බුදුන්ට වෙන කාටවත් දෙන්න බැරි තරම්ම තේරෙනවා මේ දෙයක්. බුදු කෙනෙක් කියන විතර වෙන කෙනෙකුට කියන්න බෑ. නමුත් ඒක තේරුම් ගන්න මේ අන්තරට ගිහිල්ලා මල සංගලන්නේ නැතුව හැම කන්නේ නැතුව හතරවලක් සුවපෝ වෙනකොට මොන තරම් ආරක්ෂකද ධර්ම ආරක්ෂාවද තියෙන්නේ ඒක නැවත නැවත කිරීම යෝගාචරයට විනෝදාංශයක් යෝගාචරයට ඉලක්කාරමක් වෙනවා මේ කිසිම දෙයක කෙලෙස් නැහැ කොච්චර මේක ඒ ළඟට ගියත් ඒකව දන්නා නම් ඒකට අපි ඔය කියන්නේ දන්නේ නැත්නම් ඒ නිසා අත්‍යවශ්‍ය ගෙවිලා ආවම අරමුණට එන නැවත ඒකවල පළවෙනිම දේ තමයි කරන්නේ. මම දන්නවා දැන් මම කොතර වුණේ කියලා. ඊට පස්සේ දීවගති මුතුවට මේ විග්‍රහ කරනවා වගේ නෝරේ පරිදි දැන් ඉන්නේ ඒ ඒක උඹ දන්නවා එන පාරස්කාරී කියලා දැක්ක වෙලා. වහන් දෙන්නේ වහන් ගන්න යන්නේ ඒක දීවගති කරලා. උත්තානි කරෝ කියන්නේ මෙන්න මෙච්චර දුරක් මම අත්හදලා තියෙනවා. මෙච්චර බල කාලා තියෙනවා. මෙච්චර වැඩි කරලා තියෙනවා කියන කරන්නද කරද්ද නාස්තර විදිනවා කියන ප්‍රමාණාත්මක උගම් කරන උවා දක්වන උත්සාහන කරන්නේ උනාට පස්සේ ඉතින් වල මෙන්න මෙච්චරක් ගන්න කියලා. නැත්නම් හැතර වෙලාවෙදී මම දැක්කා මේ පාඩුව. ඒක දෙනකොටම මට තේරුණා මම දැන් ඒක අභිලාෂණයට කිට්ටු කරලා තියෙන්නේ. මම ඉන්නේ අනුතුරු ගන්න තැනක කියලා බලනකොට මට පුළුවන් කියලා දැක්කා ආපවෝන අයදන්න. මම පරට ආවා. ඉතින් ඒලා මම කියලා අකුණු කලේ ඊටකොට බර වැටලා තිබුණේ කියලා ආපු බවට ප්‍රත්‍යක්ෂණය කළා. මේක වාර්තා කරන දවසට ආවා. නිවන් දැක්කා. අනිවා වෙනම දකින්න ඕනේ තමන්ව උපදින්න තියෙන අකුසල නොයිපදීන්නේ ඒක නැත්නම් පව් දෙවන් කියලා නැතයි. ඒක අවශ්‍ය කිරීමේ කලාව කියලා. පව් අවශ්‍ය කිරීමේ කලාව. කාටවත් අපි මේක කරන්නේ. ඒක කොච්චර ඉගෙනගෙන තියෙනවා කොච්චර භාවනා කරලා තියෙනවා කොච්චර නිරවුල් භාවයක් තියෙනවා කියලා බැලුවොත් මේකේ කෙනෙකුට අක්කත් කියලා ඔක්කොම ඒකයි මේ භාවනාවේ කියන දෝනික සමාහනාට අගය කරලා නැති නිසා අපි ආයතනින් ආයතන කරා. උපාදානස්කන්ධ උපාදානස්කන්ධ දෙපණිනවා. අන්නේ වෙලාවක දැනීමෙන් වෙන අකුසල් යෝගේ ඒක දැනගැනීමෙන් ඇති වෙන කුසලය භවගාමී කුසලයක්. ඒක ඒක බොහොම බරපතල කුසලයක්. මේ වැරද්ද වෙච්චිම දේ පිටම අල්ලලා දවස් දවසින් දවස මෙච්චර වෙන බලන්න. එතකොට යාට තේරෙනවා නෝපන් අවස්ථාවක දෙවීමේ කලාවක් කියලා එකක් තියෙනවා. බලවෙන සම්මත ධම්මයේදී පළවෙනිම දේ තමයි අනුපන්නාන පාපකරණ අවස්ථාවන් ධම්මාන නපුපාදාය. චන්දයන්ති වායනති විපාකවලදී සම්පන්නයි සදා. මේ ක්ලේශී අරමුණේ ඉන්න හිත කම්මැලි වෙලා පාරයන් විලා වෙලා බය වෙලා යනවා. ඉන්නකම් ඉතින් ඉතින් යදාන බල. සුබ බලන්න මම ආන බල. අන්තිම බව දැනගෙන මම වැටි වැටි අඳාලා බැලෑවිලා මේ සමානද ආයෙත් අරමුණේ තියා ගන්න ඕනේ. ඉතින් මම සංකේත කරගන්න ඕනේ. වීර්යයක් කරන්න ඕනේ. හයක් කරන්න ඕනේ. වැඩි එකක් ගන්න ඕනේ කියලා. මෙන්න මේ දැක්මට ඉදිරියට සදාගෙන ඕක තමයි සම්මා විදියට. සම්පූර්ණ කෙනෙක් ධර්මනාමිත කළා කියන එක නෙවෙයි. පිට පිට ගියාට පස්සේ නැවත මම ඉන්න පිට ගිහලා මම දැන් ආපහු ඉන්න ඕනේ. ඉතින් මේ එහෙම පිළිවන්තව මට තියෙන හැකියාව මට තියෙන ශක්තිය මට තියෙන විභාගය මොකක්ද කියලා බැලුවොත් යාදත් ආකාශ දික්කි සාසවෝති සම්මා දික්කි. ඔන්නෝ තමයි අම්මා කියන්නේ. යම් කිසි කෙනෙකුට කල්පනාවක් සංකල්පනාවක් පහළ වෙනවා නම් මම විවිධ ගැටයන් මේ ඉඳගෙන ඉන්නේ අරමුණ නැති බව දන්නවා. මම නැවත අරමුණට යන්න ඕනේ කියන කල්පනාවක් තියෙනවා. සාසෝ සම්මා සංකප්පෝ. මෙන්න මේ සංකල්පය තමයි. ඒකට කියන්නේ හිත පිට ගියාට ඒ පිට යන හේතු විච ආගමම පිළිබඳ රැජ්‍යණය කරන්නේ නැතුව එහෙම නැත්නම් ඒක පිළිබඳව ඇලීමේ නැතුව ඒක පිළිබඳ තියෙන ආශාව වෙනුවට ඇත්තම ආශාව වුණා. අර භාවනා කරමින් ඉඳලා නිදහස ඒකාකාරී කම්මැලි වලවන බය වලවන අරමුණට එනවයි කියලා කියන්නේ යෝගාවදේ රාගයේ වෙනකොට විරාගය ඉස්සරහින් අරමුණට පමින්න රාගය අපි නම් රාග මණ්ඩලෙ කියන කූඩේ. දැන් මේ වගේ ඒක දිහා දැකපු දේ පිළිබඳව විදුලි කියන්නේ තකලන්න කරන්නේ නැහැ. යෝජනාන්තය කරන්නේ නැහැ. ඒකෙට ඉලක්ක කරලා ඊට පස්සේ නැවත එන්නේ දැන්වත් එපා වෙච්ච කම්මල වෙච්ච නීරස වෙච්ච පාඩ. අන්නේ විරාගය පහළ වෙනකොට යෝගාවචරයට ඒකට අනුග්‍රහ කරන්න නෝකනව සම්බන්ධ වීමේ ශේෂයෙන් හෝ අනුග්‍රහ කරන්න එයාලඟ තියෙන මේ සම්පජඤ්ඤය ඥානය බුදුන් කෙනෙක් අක්නේ. සතියෙන් අර ටික ඔක්කොම ලස්සනට පෙන්නකොට සාගරති දීවරති උත්සාහනිකවෝති දේශේති කියන එක පෙන්වාට පස්සේ සම්පජන්යේ ඉඩක් කියලා මේකට ගියොත් අපාර. එතෙන් ආවෝ භාවනා ජීවන කියන්නේ සාමාන්‍ය මොකද්ද ක්‍රමතා විදිය. මේ පිටු ජීවිතවල ගන්න කියලා බැලුවොත් මොනම බාධාවක් නැහැ. ආපහු ගන්න මොනම බාධාවක් නැහැ. ඒක යෝගාවේ වැරදි නොවන හෝ නරක දේවල් නැති තැනක් නෙවෙයි. ඒක හිතියක් ගාගන්න එපා. හැමදේම දෙපා. පටලවා ගන්න එපා. අපෝ ඉන්නේකට ආවත් කියන දෙයකට ඒ ඒ නැවත එන ගමනට අර දී කියන රජ්‍යණය නොකරන ගතියට ඒක කියන එක කියන ආසාව නිරුද්ධ කරන ගතියට තුන්වෙනි ආර්ය සත්‍ය කියලා උසන නිරෝධය දන්නවනම් නිරෝධ ගාමී ප්‍රතිපදාව තමයි යරුණා හැදලා. තමන්ගේ මූල කර්මස්ථානයේ ඉඳ අන්නේ දෘෂ්ටියේ කියන සම්මාදිට්ඨි ඒන සංකල්පනා කියන සම්මා සංකල්ප. ඒක නෑම කියන සම්මා වායාම, ඒ නැතිව කියන සම්මා ගතිය, ඒක සමාධිය කියන සම්මා. එතකොට මේ පාර දන්න කෙනා විතරයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පරිසංජී කරලා තියෙන්නේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවිතය ඒක විරති කයිතික වශයෙන් විතර බලනවා. එයා තේරුම් ගන්නවා. මට දැන් ඔන්න දැක ගන්න පුළුවන් වුණා. මම ඊට පස්සේ පුළුවන් තරම් අවස්ථා ගන්න ඕනේ. ඇති සාධ්‍යත යන්න දෙන්න කරගන්න කොහොමද? අපි අපේක්ෂා කරන්නේ බාහිර සිද්ධ. යාලි මේ වෙලාවට කරන්න පුළුවන්ද? නැවත අරමුණට ගේන්න අන්නේ ඒ දෘෂ්ටිය. මේ කාර්ය දරුවෝ ගෑවෙන්ද මේක දෙන්නේ. දරුවට දෙන්න තියෙන උතුම්ම දායාදේ වශයෙන් මේක දෙන්නේ. වැඩි හිටිය කොච්චරක් මේක ගන්න කියලා. ඒවලත් තමයි සාධ්‍යනාගෝ ආධුනික නායකයෝ අපේ සමාජයේ ඉදිරිය අරගෙන ඉන්න කට්ටිය කොච්චර මේක දැනගෙන ඉන්නවද කියලා බලුවොත් මේ ලෝකේ කාන්තාවකට දෙවිලකි. ඒ තරම්ම මේ රාගයේ දෝනවා සංස්වාදයේ දෝනවා වංජනයේ දෝනවා ඒකම කට්ටියට තමයි ඒක ඔක්කොම ඔක්කොලාම සංකීර්ණලා දෙනවා කියන හැලට කිතු කරගන්න මේ ධනවල දැනෙන්නේ. ඉතින් ඒක නාගේ මේ ඊ ආරමුණේ නැවත ආරමුණට ගන්න මොනවාක් ගන්න ගන්න හදලා කියලා යතුරු කියන වෙනස ලස්සෝ. අහක ලාභ සංකාරී කියනවා ගමන කොට මේක නිබ්බාන ලාභී ගමන කොට වෙනවා. මෙන්න මේ 200ට 180කට වෙනසක් කියනවා කරනවා. මේ වෙනස එක කුක්කියෙක් තුළ වෙනකොට ඒ කුක්කියට කිව්වා සම්මත වෙනවා ඒ පෞරුෂත්වයට මොනවා වෙයිද? ඊළඟට කර්ම ශක්තියට මොනවා වෙයිද? ඊළඟට ඉස්සරහා සැලසීම් කොහොම කරයිද කියන එක ධර්මය විසින්ම සියර කියා කරලා වෙනවා. මේ කාරණාව දන්නවා. මේ කාරණාව දන්නවනම් මෙයා අප්‍රමත්තෝ බයිතත්තෝ අප්‍රමාදව විවේකීව දැල් සල වීර්යයක් ඇතුව මේ නම්මස්තාව හේතු වෙන කෙනෙක් දකින්නවත් කැමති මේ නන්නත්තර හිතේ දැනෙන්න කෙනෙක් ඇසුර කරනවත් කැමති හැබැයි ඇසුර කරන්නේ නැතුව ඉන්නේ අයින් කරන්නේ ඒක නාට ඇත්තටම සත්පුරුෂයන්ගේ බාහිරයෙන් අයින් වෙන්න ඕනේ ඒ කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ ඒක ගාකම ඒ කාර්යයේ විද්‍යානාට සඳහන් කරනවා ගෑනු 6 දිනක් ගත පස්තිනකට යොමුනේ මේ පස්තිනා නටන්න ගහගන්න පටන් ගත්තා පස්සේ ගෑනුන්ගෙන් වෙන් වෙන්න උත්සාහ කරන මිනිහෙක් වගේ කරන්නේ. ඉබක්කටි ගෑනුන්ට කියන තරහව ගැන මම කියනවා. මම බුදුරජාණන් කියලා දෙනවා. බෞපාරියාවන් හය දිනක් ඇතිගෙන එක්කනේ මේ ගෑනු එක එක නා රණ්ඩු කරලා රකින්නොත් මල රෝන් වලින් එකක් අඳුර දෙකක් ගත්තා දෙක තුන කරලා ගත්තා මේ බලාපන් දෙලා ඒකෙන් ගැලවෙන්න නගන කෙනෙක් වගේ නැත්නම් ජීවිතයකට අරුම ගැළවිලට ප්‍රවෘත්ති ගෙම්බේ. එදින් ගැළවෙන්න එන්නක් වගේ කෙනාට ශක්තියක් එනවා. ජීවිත කෙලෙස් වලින් ගලවලා අරමුණට තියෙන කේසී ආයෙ ජීවවල අසතුරු සංකේත කරගනු. බාලෙන් කැසුරට වැටුණු. ඕතෝර මගේ ධනිස් මේ අයින් වෙන්නත් ඕනේ. බාලයට අසතුරු යන්න නොදැයි. එතන තමයි සෙල්ලම් කරන්නේ. ඒක යා සමාජ ජීවත් වෙන්නේ සමාජයේ ජීවත් වෙන්නේ මේ සමාජයට අයිති වෙති කෙනෙක් වගේ. ඇසුර තියෙනවා. මේව නැත්තම් අපි කොච්චර වහනාවක් හරි කරකට යන්නේ. මේ පිළිගත් එක ඇසුර කරන්න ඕනේ. ඉතින් ඒකදී සාහිත්‍ය සංකල්ප සංකල්පනවා මේ පිළි හැසිරෙන ශාන්ත අන්තරික ගුණයක් වගේ. ඒකදී අංගක විශේෂීයයක් මොලේට මේ අපේ සානිධයක් නැහැ ඒක. අන්තරික ගුණයක් වගේ. ඒ නැත්තම් මිනිවරු වටකට ඉඳලා කරන වටල දරුවෙක් වගේ නට සම්ප්‍රදායකත්වය ඉන්නවා ඒකෝටනේ කෙලස් මට නියමයි කියලා. හැබැයි ඒක නොදැනෙන්න කරන්නේ. ඒකට එකම දෙයයි කියන්නේ කරන්නේ සත්පුරුෂ සංකීර්ණ දෙවිලා. අපොයින්ට්මන්ට් ආවට යන්නේ නෝන මට අහගත්ත කේ සත්පුරුෂන් එක්ක සම්බන්ධයක් තියෙන්නේ. ඒකට විතර කවුරක්වත් අකමැති. ඒක විතර අකමැති සුගතේ පැවිදි වෙනකන් අවුරුදු 10ක අත්දැකීම් තියෙනවාට ජීවිතේ සුන්දරම වයස. හොඳම ගල්ලිලන්දාරියා. ඩිග්‍රී ඉවරයි. ඉවරනතොල් පානේ. ඔස්කේ පිට කරනවා මම කොහොම කරේ? මේ ලෝකේ ජීවත් වෙන්න රස්සාවක් නොකර බසින්න නැතුව මෙලිපිලි භාවනා කරනවා නෝකේ. බඳින්නේ නැහැ කියලා තමයි ආදරේ. ඕම ආසාවෙන් ඉන්නවා. සරසවිදී ප්‍රබන්ධනා කුමාරියක් මට ලැබියෝ කියන දොස්තර කන්නේ. ඒක තේරෙනවද වටේට මේ ආසාව තියාගෙන නොත්තර කින්නව ගන්න දෙන්නේ කියන්නේ. ඔක්කොම ක්වොලිෆයි ක්වොලිෆිකේෂන් වල දුර්ලභම කරන්නේ ඒක සංයෝගතාව. භාවනා කරනවා හොඳයි. අංගවතු මම ඉන්නේ කොක්ක ලංකම ඉන්නේ. ඉහි බලසන්නේ පේන්නත් කීකිය. ඇඟට තේරෙන්නේ නැහැ බලන්න. පොරොගොන්න වැරදි වැරදි උගුරු කියලා පානවා වැඩි. සාමනා කරනවා කියලා කියපා. ඉතින් අර අහක කියනයි ඇවිත්. මේක කට්ට පුළුවන්. එතකොට යාර කියන දේවල් එක්ක ඇඳ වෙනවා. ඒක අභිරමණය කරන්නේ. ඒක නැත්තම් නසාරයි. අසංයුක්තස්සේ. මේ ඊසුන් ගන්න. ඒක නැත්තම් අසම්මූලස්ස දන්න හොඳටම මේගොල්ලෝ මේ කතා හදාන්නේ කාමෙන් දන්නවද ඒක මම බලන්නේ මෙතන ඉඳගෙන තරම් දෙනවද නැති නෑ ආදීනවන් බස්නවා මේ මෙහෙම කෙනෙකුට කාට ධර්මයක් වෙන්න පුළුවන් කියලා දැනගෙන ඔබ පරිස්සම් තමන් පරිස්සම් ආනේ ජීවිත දෙයක් වාස්සේ ඒ කෙනාට බුදුහාමුදුරුවෝ පව ඈත ඉඳලා සාදු කියනවා දීයෝ පව බ්‍රහ්මියෝ පව සාදු කියනවා මේ තරම් කරබල ලෝකේ විනාශය කියලා විදින කෙනෙක් වගේ. යම් දේවල් නාවා ඒක පිළිබඳව කතන්දර. ඒක පිළිබඳව පූර්වාදර්ශ අවශ්‍ය නැති විදිහට. මානසික කතා දෙකවන්නේ. ඒක තේරුම් ගත්ත මනුස්සය සමාජයේ ජීවත් වෙනකොට මොන තරම් දාහකට දාගෙන දෙන්නේ කාටවත් අපි මොනම නම්තිකටවත් නෑ මොනම සමාගමකටවත් නෑ ඔක්කොම ඉන්නවා දෙපේ. හැබැයි ආන්ද වගේ සුස් ඔයෙන් ගියත් ගන්න ලකුණු දෙක තමයි අපිට ඕනේ. අක්ටි බලනකොට ලකුණු දෙක බලනකොට මේ මාසේ වන්දත් දාලා ඉන්නවා. ඊට පස්සේ බලන්න ඇවිල්ලා හොන්ට කරනවා. බාහනවා කඩක් වලක් කියේ තුමන් තමයි කියලා කියලා කියනවා. ඒක වෙන්නේ. ඒක පිළිගන්නේ නම් බලාපොරොත්තු සොම් කරනවා. ඒ නැත්තම් කඩ කරනවා සොම් බලාපොරොත්තු කඩ කරනවා කියන්නේ. මුලින්ම ලෝකේ කවුරක්වත් නැහැ මේක තේරුම් ගන්න. ලැබුණොත් ලැබුණොත් මේ වගේ කෙනෙක් සිටුවට පුතා. ඒ චාගරදාන රූපේ සුරු ගාථා 33ක් තියෙනවා. හැම ගාථාවෙම ඉවර වෙන්නේ ඒකෝ චරේ කල්විතාන් පක්කෝ ඒකෝ චරේ කල්විතාන් පක්කෝ කංග වේනාගේ සංයම ඔබේ සංයම හැදිලා එක ගාතාවක් තියෙනවා ප්‍රතිලබේ සංයපකන්තහය. මෙන්න මේකට හිතේ දාගන්න උපත්ති ප්‍රඥාවන්ට ඇති සාහිත්‍යයක් ලැබුණොත් යමෙක් එක එකට ගමන යන්නේ දීගා සූත්‍රයේ කියන මොහොතදී කියන කර්තියනේ ඉන්නාරියක් ඉන්නේ අන්නාව වදන ජනප්‍රියතාවය කරන රාග සත්කාරයන් පිළිබඳ එසේ ඉතිරි පාළුගතිය කරගන්නේ ලොකුම දායකයි යෙදුණා නම් ධනයා කෙරේ වාසය කුලයා කෙරේ වාසය කාටවත් ධනයට කුලයට කතා කරන්න යන්න කෙලෙසකක් නැති කියා ගහගන්න කිව්වා ඒක හදිස්සියෙම මෙහෙම පටවල දින වතුර වගේ අපි දන්නවා මෙලුම් වල කියලා කියන්නේ මඩ ගහට ගන්න ගියා වතුරේ මුලට ආවට පස්සේ ඒක වතුර ගෑවෙන්නේ ඉරුණට පස්සේ බියුතුරු කමේ සංකේතය උදාහරණ ගන්න කොහෙන්ද මඩ වගේ අන්න ඒක තමයි වෙනස් වෙන්නේ ඒක යම් කිසි කෙනෙක් මේ තැනට ඇවිල්ලා ඇවිල්ලා ඒ සඳහා ජීවන සාර්ථක කරගන්න වෙලාවේදී ඒ කෙනා අලුතෙන් උපාදානස්කන්ධය ඇති නොකර ගන්න හදනවා වගේම මේ උපාදානස්කන්ධ සංක සලායතන වල එක වෙලාවට එකයි වැඩ කරන්නේ අම්බතම ගන්න. එකක් වැඩ කරනකොට ඔය නොකරන බව ගන්න. ඒ වැඩ කරන ස්පොට් එක. අපි කියන්නේ ඒ වෙන දඟලන තැනකට ගියොත් එයා දන්නා මෙන්න මෙතෙන්ද කියලා විතර තියාගෙන හිටියොත් 100ක් නැති කරන්න බෑ. අමාන්න මේ විදිහට සම්මා විදි සම්මා සංකප්පාදී මේ වංශානික ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය පංචාංගික මාර්ගයේ තේරුම් ගන්න තමයි තපසේ. ඒකට ධක්ම කියලා කියනවා. යෝගාර්ථයේ කියනවා කියන්නේ. එතකොට බුදුදහම සඳහන් කරනවා මේ ජීවිතය ගත කරන යාට හතර නතුවක් තහන් කරන මොකක්ද කියලා කියනවා. ඇයි අද වෙලාවම කාර්ය වසනා කරන්නේ? කොයි වෙලාවෙත් ආවන්දිය ආධුනික කන්නේ කටයුතු කරනවා. ආදි කම්මික විපාකයේ තියෙන්නේ. ඒක සාස්ත්‍ර සම්‍යක් ප්‍රදාන වීදී ඉස්සල්ලාම තියෙන මේ සාසනය කියන්නේ ආගම කියන්නේ ඉංග්‍රීසි නෙවෙයි පෞද්ගලිකයි. මෙතන අකුසල කර්ම නොකර සිටීමයි සාසනය කියන්නේ. ඉනක්ක යෙදিলা හරි කමක් නැහැ. මොන හොඳ දෙයක් හරි ඉල්ල කරන්නේ. ඉත කෙලස ගන්න නැති නෝපනෝක නෝපතින මාර්ගය හොයාගන්න පුළුවන් නේද? කාලෙම තාන්නේ. මොනම කෙනෙකුට උපදෙස් දෙන්න තේරෙන්නේ නැහැ. Taman දැනගන්න ආදිත්‍ය ආගිය දැනගන්න අසහනය ආගිය දැනගන්න එකට යන්න. ඒක කායෙම මොනම දෙයක් කරගලවත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ උපන්නාදුන් නැති කරලීමේ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපි කොච්චර අසල් භාවනා කරන්නේ කියලා පාට කවුරු කරන්නේ. ඉන්ටර්වයුව වගේ ඒ වුණා නැතුවා. ඒක දැනගන්න මේ අර අකුසලයේ වෙන වෙලාව. මේකට පරිදකරොත් පරිදෙන් අකුසල රැස්වෙනවා. පුළුවන් දෙයක් වෙන්නේ යෝගාවචරයේ කුටිත මේකට කිසිම ප්‍රතික්‍රියාවක් නොකරද. අලුතෙන් කර්ම රැස් නොකර ඉන්නේ කර්මයේ ජීවෙන වෙලාවක්. මගේ හේතුකින් නෙවෙයි මේක කියලා කියන්නේ. මේක තේරුම් ගන්න පන්තිස්වාංශ කියනවා. යෝගාවචරය කියන්නේ ලෝකෙ කොච්චර කලබලයි නැත්නම් මගේ බුදුරෝ ගන්නවා ඒ කලදී තමයි අලුතෙන් කර්ම රැස් කරගන්න කියලා. අලුතෙන් දේශන කරනවා කියලා. අලුතෙන් ඉන්න තණ්හාව ඇති නොකර ගන්න ඉන්න පුළුවන් නම් දැනගන්න මේ විවිච්ච කර්ම වර්ගයක් දැන් චිත්තක්ෂණයක් වගේ ආව චිත්ත විදේවා මම මේකේ කාරණේ මම මේක නෑ වුණා වගේ අසාධාරණ වෙන්නේ නැහැ. අහු සිද්ධ වෙනවා වෙන්නේ නැහැ. මොනවා වුණත් එක දිහයි කියනකොට කරන්නේ. අනවලක් අනාගාමී වෙන්න බෑ. අනාගාමී නැත්නම් අනාගාමී. මේ අනාගාමී වීමට නම් දක්ෂකම ඔක්කොටම තියෙනවා. කවුරු කැත්තක් න්යාව කරගන්න. ඔය වැත්තක් න්යාව කරගන්න. ලෝක දැක්ක ගන්නට බව කරගන්න. දන්නේ නෑ මේ වෙලාවේ අක්ෂමයි දෝමයි කියලා. මෙන්න මේ දෙක දන්න කෙනාට මොකක්ද කරන්න ඉඩ දෙීම ඒ කොච්චර අහිංසකව ගත කරත් බාධා වෙනවා අන්නේ වෙලාවේ ඒක මොකක් කරගන්න නැතුව හිත කරගන්න නැහැ කියලා කියනවා මම කියන්නේ. ගියොත් යහට කුසලී කියන්නේ මොකක්ද කියලා කියනවා. අර තේරෙන ඉස්සරහට කරන්න තියෙන්නේ මේ සතර සත්‍යය වලපන්. ඊට පස්සේ මේ කියන සතර සංඥා ප්‍රදාන දෙවිය. ඊට පස්සේ සතර විරුද්ධ පාද. ඊට පස්සේ පංචින්දිය පංච බලන සතර ඔයගොල්ලෝ මේ යන ඉස්සරහට කරගන්නවා හරි අත්‍යන්ත මාර්ගයේ. ඔය ටික පරිසම් කරගන්නවා මිස මේ අද බුද්ධ ආගමට වෙලා තියෙන මොකක්ද කට්ටි ඔක්කොම එකට ගියා. ඒක ගහගෙන කිසි ඕල්ලෝල්ල වටේ කරගෙනවා. ගෝසාවේ. කැන්දල්. පුදුකෙන කවුරුත් නැතා. යේසුස්වන් ඉන්නවට කරා. යේසුස්වන් කියලාලු ඒ කියන කොටේකට යනවා. පල්ලියට. යහනෝට ඒක ඉස්සලාම කලින් ආවෝ මුදල් ගන්න ඕන මුදල්. ඒක දෙන අයියෝත් දෙන පොලියට දෙන යූස් ලයි ඔක්කොම ලැබි කියලා සල්ලිය පිළිලා. කිසිම කෙනෙකුට යන්නේ නැතිලු අනිත් එක්කමට ඉලා ප්‍රවේශ එකට මොන වෙන කවුරුත් නැතිලු. ඒක නිසා කෙනෙකුට ඉදිරියට මානසික කිව්වා. දැකලා අඳුරන්නේ කවුරු කුසල් කියන නිසා. ඒ නිසා අපි බෞද්ධ වශයෙන් දැනගන්නේ සංසයේ තියෙන පවතන කිසිම වෙලාවක ඒක නතර කරන්න යන්න බෑ මොකද ඉතිරි ගල්වලට පාර දෙන්න ඒක. නමුත් Taman දැනගන්න ඕනේ ඒ පන්සල පෞකෝෂ කරක් කරගන්න නැතුව කම වැඩි නැවතිලි සතිය විශ්වාසවල අද වගේ පොඩේ ඒ සැමිලා මේ කවිවාද මන්දයන් කරලා. ඒ අපේ දුන්නා ඉඳගෙන වැයකට නැතලා ඉන්නවා වැඩියෙන් කුමක් කරලා ඒකල බුදුහාතරන් කොත්තමද කියලා බුදු දීපු කරලා බුදු වෙනකොට ආහම කියනකොට මංගලී ඉඳලා ගෙදර වලේලා දීපු කරලා විකතම කොත්තමල් කියනවා වැඩියෙන් පිට කරලා නිසා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපිට හුදකලාව විවේකී වෙන තැනක් විතරක් සාසන පවතින ඕනෑ ඒක කඩාවත් නැහැ කියන්නේ මොකක් සමීක්ෂයක් කරනවා ඒක තමයි වැදුනේ නැතුනට අදුක් කියලා නමුත් අපේ ජීවිතයේ තියෙන කොතනද කියන එක වෙනස් කරනවා අපි සාදු සඳහන් කරනවා මේ සාසනයේ තියෙන්නේ භාවනා කරනවා සරි පපුවේ විස වංගලිකාරයව ධම්මදීවව අටමස්ථාන අටලොස්මස්ථාන වශයෙන් ඒ සමේක පිරිසුදු වෙනවා නෝ කන්නම් කරනවා එන්න අකුසල් පිච්චිව කර්මිකව පරිසම් දෙනකොට බොහොම බයපක්ෂව නතර වෙන්න ආඩ පේන පටන් ගන්නවා කුසල් කිරීමේ ශේෂ්ත්‍රය පුදුමාකාර ඉලක්කය. ඒකේම වඩා ගන්න කුසලෙ කිසි බාධාකුත් නැහැ. අපි සතුටක් වෙලා නිසද්ද වෙන්න කවුරු බලද? මොනදී ඒ උනා? කවුරුද කන් කවුරු සත්‍යමත් වෙන කපිට කරන්නේ නැහැ. තමයි කියන්නේ තමයි සත්‍යමත් වෙනවා. ඒක තියෙන්නේ මෙතන. ඒක ආකාරයක්. ඊට පස්සේ නිස්සද්ද වෙනවා. කුසල් ටික එන්නේ අර මුල් අකුසල් දෙක නතර කරලා. ඒ විදිහට කරනවා නම් ඒකෙදී බරවතන් ප්‍රසන්න කරලා තියෙනවා. ඒ කෙනාට ප්‍රාණයෙන් නිරුද්ධ ප්‍රහාර වෙනවා. ආධිනව දැකේ ආධිනව තේරෙනවා. වැඩි යුද්ධ මොකක්ද කියලා තේරෙනවා වැඩි මේ මාර්ගයේ තේරෙනවා. මේ අර නන්නත්තර වෙච්ච හිත නැවත අරමුණට ගැනීමේ බාහිර දෝර කාර්යයේ මගේ යෝගාවචර ජීවිතයයි කියලා වගේ ගත්තොත් අපිට මේ ඉස්සරහ එකක් තියෙන එකක් සිදුවා තියෙනවා මම දැක්කේ ඒ තමයි විචිත්‍රම කොටස පිටු කියන එක නැතර කරන එක නෙවෙයි පිටු ගියාට පස්සේ පිටු ගිය බව දැනගෙන කොච්චර ඉක්මනට එමතරමට ගන්න පුළුවන්ද කියන තමයි රෙසිලියන්ස් කියලා කියන්නේ නැත්තම් තමන්ගේ ඉවසීමේ ශක්තිය කියන්නේ කොයි වෙලාවක හෝ තමන්ට බාධා කරපු දෙයක් ගැටෙන්නේ කියොත් නඩු කතා කරන්න කියොත් චෝදනා පත්‍ර දාන්න කියොත් අපි ධර්මස්ථාරිලක කියලා කතන්දර කරනවා. එහෙම කෙරුවට එහෙම කෙරුවා මුලදී අපිට කෙරුවා. මම කියනවා ඉච්චරම කතන්දර කරන්න ඉච්චර අපිට පරිස්සම් වෙලා තමයි හිතපු ගන්න එන්න පුළුවන් කරන ආවට පස්සේ ඒක අපි ඉබ්බේ කියපු මානෙන් තමයි බුදුදහමේ සඳහන් කරන්නේ. තමයි තාම අහිංසකව රක්කත් කරගෙන වැඩි දිනකොට කවරකින් හරි බාධාවක් වත්තු ඉබ්බකරන්න තත්කාර අලුතික ඇතුළට ගන්න. කුඹෝ අංගානි සතේ කලාපේ පනාදාන විකු මනෝවිතක්කේ. යුද්ධේ තමන්ගේ කට්ට ඇතුළට අඳු ගන්නාසේ මනෝවිතක්ක බාර කරන්න යන්න එපා. කාටද හේතු කරුණු කියන්න යන්නත් එපා. රහකාරයෙන් යන්නත් එපා. වාද කරන්න යන්නත් ඒක පාරට තමන් පරිස්සම් වෙන්නයි තියෙන්නේ. ඒක සතිපාසලේ ප්‍රධාන ලකුණ වශයෙන් අද ළමෙන් දුගන්නනවා. ඒක එකට ගහ ඒ ආරස්සවය අනුශිතෝච ඒ වගේ කොට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. කිසි දෙයක් බදාගන්න දෙයක් නැහැ. නිවනයි. ඉන්නේ නැත්නම් නිකන්නේ. දිගට ගිය ගමන කතා කරන්න පුළුවන්. තමන් කයි ජීවත් වෙන තා නිවනයි. ඒ බව දන්නවා නම් ඒ නිවනින් බව දැනීමක්. ඒ බව දන්නේ නැත්නම් ඉරියව්වේ දෙවිනා ඉතින් සෝරි තමයි මොන මොන මොහොතේ හරි කමන්නේ දැන් මේක මේ අපාදාන ගැන මහා අපරාධයක් විදිහට කන්නේ මට ඊට වැඩිය අද මගේ කයතයි තීරණ කයත් එක්ක පුළුවන් අදට වැඩිය ඒක පුළුවන් ඒක කැඩි අන්ත පුළුවන් කියලා මේ දැරිච්ච මනුස්සත්ව කතිලාභයම තමයි නික්ලේශී කරන බව නිර්මල කරන බව කියලා සංකේතනවා ക്ഷേම භූමිය ගන්නවා අශෝකං කියලා යම් හේමා ඒ සම්බන්ධ මේ ලැබිච්ච මනසත් ප්‍රතිලාභයේදී යෝගී අතීතේ ළඟනවා අනාගතවලුන් හදනවා අනුගේ ප්‍රතිපදිත ගන්න බලනවා අතගෙන හිතනවා මෙතන ගැන හිතන හැම වෙලාවකම අර චිත්තක්ෂණය පදනන චරසම්පත්‍ය පදනන ඒකට ලැබෙන සාපේ තමයි අපි කොච්චරද දන්නේ කියලා අපිට ඒක නිසා අපි දැනගෙන මේ බව දැනගෙන කොයි වෙලාවක හෝ විස්සා විමුක්ති කියන මේ තණ්හාව භව තණ්හාව දුරු කිරීම සමතයාන්ත කමින් වාදේ අවිද්‍යාව කියන ප්‍රඥාවෙන් විපස්සනා කමින් වාදේ දැනගෙන මේ සමත විපස්සනා දෙක වඩන්න කියන අනුගානාසේ දුක නතර සමතේ කරන්නේ අරමුණ කියන කුෂ්ණාව කරනවා අරමුණ කියන්නේ පිට පණින එක පණිනවා සංකේ ඒකත් එක්ක පැටලෙන්න එපා. පැටලෙන්නත් එපා. අවිද්‍යාවෙන් කරන්නේ අපි ඒක පැටලවලා ඉඳලා අරමුණට ගේන දෙන්නම අරමුණේ නිවකරම ගැන කතා කරනවා. ආනවාගේ අල්ලගුණන කම්මැලි. සක්මණේ අල්ලගුණන කම්මැලි. නමුත් අන්නේ නිරදකම විද්‍යාව බවක් නැත්නම් ඒකට කියන්න පුළුවන් විරාගය. රාගය නැති තැන මේක. ඒක කම්මැලි තමයි. පේන්නේ. අනේ ඒකට හිත බලන්න පුළුවන් නම් ඒක බුදුරජාණන්සේ සඳහන් කරනවා. නැවත අරමුණට පැමිණීම ප්‍රමෝදයක් කරගන්න පුළුවන්. නැවත අරමුණට පැමිණීම ප්‍රීතියක් කරගන්න පුළුවන්. නැවත අරමුණට පැමිණීම සති සම්පජන්ණය කරගන්න. නැවත අරමුණට පැමිණීම පස්සද්ධිය කරගන්න පුළුවන්. නැවත අරමුණට පැමිණීම සුඛය කරගන්න පුළුවන් නම් හිත පිට යන හැම අවස්ථාවකම අපට අරමුණට මේ ඉරියව්වට හිත ගැනීම හරහා මේ පාමොක්කේ දීති සති රාම්ප ගන්න තත්පති සුඛ ලබන්නේ. ඒ නිසා ඒක ඉදී එකක් කරුවා දෙකක් කරනවා ඒක තුනක් කරනවා ආදී වශයෙන් ටික ටික ටික ටික වැඩෙනවා. අර කම්මැලි වෙච්ච භාවනාවේ පාවිච්චි කරන තමයි නිවනට දොර තියෙන්නේ. ඒ නිසා ඒක කඩාගෙන බාහිරේ ඉතින් ඒක තමයි කියන්නේ ඉන්නේ ඒක දැනගෙන අපි කම්මැලි වුණා සාමාන්‍ය අරමුණේ ඉන්නකොට ඒකෙන් අදාළකයක් පරිලා හරකොල රහිනවා ඒ පාරමිතියක් තියෙන නමුත් ලෝකයක් තරකපරිලා හරි කරන්නේ මේ අරමුණේ දැනෙන මේදී ප්‍රමෝදයක් කරගෙන ඉන්නවා නම් ඉතිරිම පටන් අරගන්නේ මම කොච්චර අවිද්‍යාවක ඒ තමයි අවිද්‍යාව දැනගෙන ඉන්නේ වෙන මොකක්වත් නැහැ කවුරු හරි තමයි විද්‍යාව කියන්නේ කියලා ගන්න පුළුවන් මේ ත්‍රිකෝණාකාර හරි හතරක් හරි වගේ දෙයක් කියලා. තමම කොච්චර මේ ශික්ෂණයක නැත්තම් කොච්චර මේ නේන දේවල් එක්ක ගහගෙන යනවා නිකන් පාටි ටිකක් අත්ත තුල්පලකාර යනවා වගේ මුළු පැහැදිලි නැද්ද? ඒ වෙනුවට ඒක දැනගෙන මම මගේ ආරමුණ නිවර්තනත් එහෙම පාත්තන්න පුළුවන් නම් ඒ කම්මැලි කම හරහා නැත්නම් ඉස්සර කම්මැලි කරපු එක කම්මැලි කියපු එක දැන් ඉඳලා ආවද කියලා. ඉතින් නිරසයිත්‍ය වෙන්න දැන් ප්‍රීතිය කියලා කියනවා. ප්‍රමෝදය කියලා කියනවා. ආන්න මේ වෙනස ඇති වුණාට පස්සේ මේ මිනිස්යා කවුරුත් අර කම්මෝෂය. එයා දන්නා මේ කුලේ කලාව ප්‍රීතිය ප්‍රමෝදය කියන එක. ඒක ආධුනිකයන්ට මෙතන සතිය තියෙනවා නම් අන්නේ දැනෙන දේ මේකට පොඩි කලාව කියලා නමක් දාගන්න. පිළිච්චි කියලා නමක් දාගන්න. පිළිච්චල කියලා නමක් දාගන්න කියන එකට සම්පදන්නේ කියලා. මේක කලින් වරකට නම් කරපු එක පොදුමත් නමක් දාගන්න වස්සේ. බුදුනාමේ කියන මේක ලද්දාකටම තියෙනවා. උපත් ඒක තමයි විචාරණය තමයි වැරදි අපි වැරදි කෝටු දිගේ මනක නිසා අපේ හිත බාහිරවත් වුණා. දැන් අපි බාහිරවත් වෙච්ච හිත වරින් වර අභ්‍යන්තරවත් කරගෙන අන්න ඒ ක්‍රියාමාර්ගය සත්‍වක් සම්පජන්‍ය කරලා ගියොත් එයාට දෙනවා අලුතෙන් ඇතිවෙන්න තියෙන අවස්ථාවක්. සංහායත නැති වෙන අවස්ථාවල් පුළුවන් තරම් අඩු කරන්න පුළුවන් මරණයේදී නෙමෙයි මරණ ගැන ඉස්සෙල්ලා. කොයි විලාසක හෝ ඒ අලුතෙන් ඇතිවෙන්න පුළුවන් ආයතන ඇති වෙනවා කන ඇති වෙනවා රූප විහාරවා සබ්ද විහාරවලත් තියෙන දේ දැනගෙන අදු කර ගන්න ක්‍රමයේ විද්‍යාව කියනවා කලාවේ නිරෝධය කියලා. ඒ නැත්තම් කියනවා අපි එක ආයතන කිනකොට ගන්නවා අනික ආයතන වෙලාවේ නැහැ කියලා ඒකත් ලොකු වෙනවා. අන්න ඒක දුක නිරෝධ කරනවා නම් ඒ යෝගාවචරය තමයි පාදහස්තමේදී මේක බැඳීමක් ඇති වෙන්නේ. ඒකත් ඒ ආකාරයෙන් නිවන පේන තෙක්මා පොඩි වැඩ කොටසක් තියෙනවා. හැබැයි වැඩ කොටස හරියට මේ මල් පොකුවක් පිටේනවා කියලා. ඒක නිල පාරක පොකුවට කරන දෙයක් නෑ ඒක පිටේ. ආනේ වගේ ක්‍රියාවලියකට ප්‍රශ්න නිසා වැඩක් නෑ ඒ තමයි. මේ නිරෝධය කියන එක. ගෙවීම කියන එක සංහිඳියාව කියන එක දැනගෙන අවුත්තනට අවිස්සන තත්ත්ව කෙලෙසන තැන ඉඳලා නික්ලේශී තනක් විසරම හිතේ ස්ථාපිත කරගෙන තියෙන්න ඕනේ. ඒකට මොකක්ද කියලා කියලා කියවුවොත් අන්තිමට මේ හිත ගන්න මාර්ගය හිතකට යුතුයි කියලා දන්නවා. හිත ගැනීමට මාර්ග ලක්ෂ්‍ය පුත්තකක්. අපි ඔක්කොම සමාන තියෙන්නේ අරයටදී මෙහා කියලා එකක් ඇත්තේ නෑ. එනිසා එවැනි දෘෂ්ටියක් එවැනි සංකල්පනාවක් පහළ කර ගන්න පුළුවන් නම් එන මේ අපි ඒ ඔය කියන කාරණාව හිතට. ඒක පවත්වා භාවනා කරලා මේ ජීවන ධර්මයේ කරගෙන මේ එක ආරමුණක පැවැත්ීමේ හැකියාව ඕනම අවුලකට ගන්න පුළුවන් කියන එක. ඒ වගේම අතරින් පතරින් මේක හරි ගිහිල්ලා ලැබිච්ච අත්දැකීම අන්නේ ටික ගුණාවක් ඇතුව ආනන්දයෙන් පොත දාන කරවිච්ච දේ දැන දැන දැක දැක කිරීමට අපි කියනවා ප්‍රඥාදී. අපි වෙනවා මධ්‍යම ප්‍රතිපදාව. අපි වෙනවා අරියස්ථාන මාර්ගය. ඒකේ මේ වැඩ කොහොමද? ඒ අරියස්ථාන මාර්ගයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා මේ කලායතන විභංග සූත්‍රය පිළිබඳව ආදේශනාවක් සමාප්ත කරනවා කියන දිනාට මේක සනසු මාර්ගයේ හේතු වාසනා වේවා අනුගෙන් තනම වඩා ගන්නත් මේ කුසලී ලෝකවාසී සියලු සත්‍යයන් සමග ආදාරලා ගැනීම සඳහා ඒතාවදාදී ගාථාපදාන ඉත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නමෝදන්තු ඉත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා thou ඉදං වෝ ඥාති Amen.